වෙලා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කයයි හිතයි. හිත කොහොමද තේින්නේ නැහැ. ශරීරය නම් තේින්න තියෙනවා. අතින් අර්ථ කරලා බලන්න පුළුවන්. බල ගන්න පුළුවන්. උෂ්ණත්වය දැනගන්න පුළුවන්. ශරීරයේ විූපය එය මොන වගේද හැදිලා තියෙන්නේ මේ ගැන විද්‍යාත්මකව හොයාගන්න පුළුවන්. මේ ශරීරය බොහොම ද්‍රව්‍යාත්මකයි. සාරයි. ඔය තියෙන මිනුම් වලින් මනින්න පුළුවන් දෙයක්. ඒ නිසාම තමයි ශරීරයට සාමාන්‍යයෙන් ලෝකය මුල් තැනක් දෙන්නේ. ශරීරයට තමයි පළවෙනි තැන දෙන්නේ. මේ පැත්තෙන් බැලුවා. කොටගින්න පැත්තෙන් බැලුවත් විපාකය නිදිමත රෝග විවේකය මහන්සිය ලක්ෂණ මේ හැම පැත්තෙන්ම බැලුවහම ශරීරයක් අල්ලගෙන තමයි කතා කරන්නේ. මනස එහෙම දෙන්න තියෙන දෙයක් නෙමෙයි. මනසේ ලක්ෂණ අවලක්ෂණ එහෙම කතා කරන්න අමාරුයි. මනසේ දිගපළල බර උෂ්ණත්වය එහි මූල කර්මය ඕවා කතා කරන්නත් බැහැ. හොයා ගන්නත් බැහැ. ඉතින් ඒ නිසා මේ මනස කියන එක නොපෙනෙන දෙයක්. මනස වැහි තියෙන දෙයක්. ශරීරයට වැහිලා තියෙන්නේ මනස. හැබැයි හැබැයි නොපෙනුනාට කල්යාණ මිත්‍රවරුනි මේ මනස තමයි ශරීරය මෙහෙවන්නේ. මනස තමයි ශරීරය හදාගත්තේ. මේ ශරීරය මේ විදිහට තියාගන්න. කියන්නේ මේ ප්‍රමාණයට මේ විදිහට හැදෙන්න මූලිකම හේතුව තමයි මනස. ශරීරය නිර්මාණය කරන හේතු හතරෙන් එකක් තමයි සිත්. ඉතින් ඒකට පේන්නේ නැති වුණාට මනස විසින් කරපු නිර්මාණයක් තමයි ශරීරය කියන්නේ. ඒත් එහෙමයි. මනසට අවශ්‍ය නම් පුළුවන් හිතලා ශරීරය මහත් කරගන්න, පිටු කරගන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ විදිහට කටයුතු කළොත් කිසියම් ප්‍රමාණයකට කෙනෙකුගේ ශරීරය පිටු කරගන්න, මහත් කරගන්න පුළුවන්. පිටු මහත් කරගන්න එක පැත්තකින් තිබ්බත් ප්‍රසන්න අප්‍රසන්න කරගන්න පුළුවන්. මූණ ප්‍රසන්න කරගන්න පුළුවන්, මූණ අප්‍රසන්න කරගන්න පුළුවන්. එතන මූණ ප්‍රසන්න කරගන්නවා කියා හිතා හෝ අප්‍රසන්න කරගන්නවා කියා හිතා හෝ කටයුතු නොකලද අප හිතන හිතන දේ අනුව ප්‍රසන්න වෙනවා අප්‍රසන්න වෙනවා. සමහර විට බලන්න පැත්තකට වෙලා ওই පාරක් හරියට වෙලා පාරේ යන්නේ මිනිසුන්ගේ මොහොන දිහා විනිශ්චය කරන්න නෙමෙයි මම බලාගෙන මේ මොහොන වල ලියවි තිබෙන කතාන්ත බොහෝම බොහෝම බෑරුම් ස්වභාවයෙන් මහා බරක් පොළොවට තියාගෙන ඇවිදිනකොට කෙනෙක්ගේ මුහුණේ දක්වන ඉරියව් දකින්න ලැබේ කිසිම භෞතික පරක් නැහැ. අත්දෙකෙත් නැහැ, කරෙත් නැහැ, උරෙත් නැහැ, ඔළුවෙත් නැහැ. නමුත් බලන්න බොහෝ දෙනෙක්ගේ මන මොහොනේ පිළිසිදු කරන්නේ මහා බරක් ඔසවාගෙන යනකොට අර ඇති වෙන වෙහෙස මහන්සිය. මේ මොකක්ද මේකට හේතුව? ඔබ දැන් සමහර විට ඔබ මුණ ගැහෙන්නට එන අයගේ මුහුණු දිහා බැලුවාම කියන්නේ මොකක්ද හේතුව? භෞතික බරක් නෙමෙයි කිසිම දෙයක්. එතකොට ඒ බලන්න මහා බරක් ආල්මුත්‍යයක් ඔසවාගෙන යන සිමෙන්ති මුත්‍ති මිටියක් ඔසවාගෙන යන කෙනෙකුට දැනෙන බර සමහරට ඊටත් වඩා බරක් අර කිසිම භෞතික ග්‍රෑන්ඩ් 250ක්වත් අපේ නැතුව යන කෙනෙක්ගේ මූණේ පෙන්න පෙනෙන්නේ කොහොමද? සමහර විට ඔය පාරේ බඩු පටවන අය ගෝනි දෙක තුන කරේ තියාගෙන බොහොම විනාමෙදී යනවා දැකලා ඇති. ඈ ගහගෙන සිල්ලු තීකේ යනවා මහා බරක් කරේ දාගෙන. ඒක කිසිම භෞතික බරක් නැතිව කොහොමද කෙනෙකුගේ මොහොනට එපමණ පීඩනයක් එන්නේ? අන්න මානසික බර. ඉතින් කතා කරලා බැලුවොත් ජනුම් කන් දීලා බැලුවොත් ඔයා බැලුවොත් විමසා බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි අපට දැනගන්නට ලැබෙයි ඒ ඇත්තන්ගේ හිතේ තියෙන බර. ඒතර මොකද්ද ප්‍රශ්නය? දැන් බරක් කියලා කියන්නේ ප්‍රශ්නය. මානසික බරක්. ප්‍රශ්නය. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවුල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රෝගයක් පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන් කොහොමද මොකක්ද එතකොට මේ ප්‍රශ්නයක් කියන්නේ මානසික වික්ෂිප්ත භාවයක් එතන හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා හොඳට හිතලා බලන්න මොකකටද ප්‍රශ්නයක් කියන්නේ මනස විසින් හදාගනු ලබන අවුලකට. මනස අවුලකටපත් වෙනවාද ඒ ප්‍රශ්නය. ඔක ප්‍රශ්නයක් කියන්නේ අවුල් වූ මනසයි. මනස අවුල් නැත්නම් එතන පහක් දැනෙන්න හේතුවක් නැහැ. කිසියම් අවස්ථාවක දැනෙනවා නම් වෙනසක් බරක් අන්න එතන අවුලක් හිතේ තියෙනවා. ගැටලුවක් තියෙනවා. සංකීර්ණතාවයක් හිතේ තියෙනවා. එතකොට බලන්න මේ පිටන විදිය අනුවයි ඔය සංකීර්ණතාවේ එන්නේ. ඒ ප්‍රශ්න නැත්තේ නැහැ. ප්‍රශ්න කියන ඒවා අපි ඒ වචනෙන් පාවිච්චි කරොත් ගැටලු තියෙනවා. අභියෝග ජීවිතයකට තියෙනවා. මොනවා නොකර හිටියත් අභියෝග තියෙනවා. ඉතින් බලන්න හොඳටම දාප කියනවා මං ප්‍රශ්නයක් නිසා අපි ගානක් දැන් දුක් වෙනවා. මාස ගානක් මේ ප්‍රශ්නේ හින්දා පීඩා වෙනවා. අවුරුදු ගානක් පීඩා වෙනවා. එහෙම නිදාන කතා අහන්න ලැබෙනවා. ප්‍රශ්න වලින් පීඩා විඳින ඇත්තන්ගෙන් අහන්න ලැබෙන අප කාටත් අහන්න ලැබෙන. සමහරට අපටත් හිතෙනවා මේ දේ හින්දා මම දැන් කොච්චර දුක් වෙනවද? සංසාර දුක ගැන නෙමෙයි කියන්නේ මේ මොකක් හරි කාරණයක් අල්ලගෙන ඒක එහෙම කියනකොටයි හිතනකොටයි අපට හැදෙනව ඇත්ත තමයි එනිකක් මේ පටන් ගත්තේ අවුරුදු 5කට කලින් තාම විසඳිලා නැහැ ඒක විසඳිලා නැති නිසා එදා මෙදා තුළ මේක විසඳන කල්ම මේ වරින් ඉඳ වෙනවා ඉඳ යන්නේ කෑම කන්නද එහෙම තමයි නමුත් ඇත්තේ නෙමෙයි නේද හොඳට බලන්න ඔය ඕනෑම ප්‍රශ්නයක් කියන දේ හිතන කොටයි ප්‍රශ්නයක් බව දැනෙන. කොච්චර සංකීර්ණ ගැටලුවක් වුණත් මතක් වෙන කොටයි ඔය බර හිතට දැනෙන්නේ. මූණ රැලි වැටෙන්නේ. සුසුම් පිට වෙන්නේ. හිතෙනකොට ඒ ගැන මතක් කරනකොට එය මතක නැති වෙලාවට හිත ටිකක් පැහැල්ලු. මෝනක් පැහැල්ලු. ඉතින් මෙතනින්ම ඔප්පු වෙනවා මේ දිගටම තියෙන සදාකාලික කියලා කියන්න පුළුවන් ප්‍රශ්න නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. හිතන කොටයි ඕනම ප්‍රශ්නයක් දැනෙන්නේ. ඒ දේ ගැන හිතන්නේ නැති වෙලාවට දැනෙන්නේ නැහැ. මේ මේන් මතුවෙන වැදගත්ම කාරණය තමයි මේ ප්‍රශ්න ගැටලු හිතන විදිහ නිසා සහ සිටීම නිසා අපට දැනෙන බව වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි හිතන විදිහයි සිටීමයි නිසායි දැනෙන්නේ හිතයි හදාගන්නේ සිතිවිලි එකතු කරලා මතකයන් එකතු කරලා බලාපොරොත්තු එකතු කරලා අන්න ප්‍රශ්නයක් හදාගන්න ඉතින් හදාගත්තට පස්සේ හදාගත්ත ප්‍රඥේ නිසා ප්‍රඥය හදාගත්ත මනස පීඩාවට නැතිවෙනවා. මේක තමයි එක පැත්තකින් විහිළුව කල්යාණ මිත්‍රවරුනේ අනිත් පැත්තෙන් කන්දේ මොකද්ද මේ මනසම තමන්ට දුක හදාගන්න. ඒ කවුරුවත් කොහේ හරි තරහකාරයෙක් හදලා දෙනවා නම් ඒකේ මොකක් හරි සාධාරණයක් තියෙනවා. මෙතන අසාධාරණම දේ මොකද්ද? තමන්ගේම මනස වියනවා දෙත්තම දුක නැති. පිළිනවා ආහාරය දුක නැති. ඉතින් ඒ මනසටම අනුභව කරන්න වෙනවා. තමන් විසින්ම පිසු ඒ දුක්ඛන්දරාව වෙන කවුරුවත් නෙමෙයි. මෙන්න මෙයයි මෙතන තියෙන එක පැත්තකින් හාස්‍ය ජනක කාරණේ. අනිත් පැත්තෙන් සංවේගයට හේතු. එතකොට මේ ශරීරයට අපි වද දෙන්නේ මනසට වද දෙන්නේ සමස්තයක් විදිහට ජීවිතේටම දුක් දෙන්නේ මනස විසින්මයි වෙන කවුරුවත් විසින් නෙමෙයි. ඉතින් මේ කාරණය විහිළුවක් වුණත් අනිත් පැත්තෙන් සංවේගයට හේතුවක් වුණත් මෙතනම තියෙනවා කපුටට කාරණේක. මොකද්ද? හිත නම් දුක හදන්නේ ඒ හිතටම පුළුවන් දුක හදන්නේ නැතුව ඉන්න. මෙන්න මේ කල්යාණ මිත්‍රවරුනි මෙන්න මේ වැදගත් සාධකය තමයි බුදුදහමින් මතු කරලා ගත්තී කුමක්ද මේ දුක හදන හිත තමයි පුළුවන් දුක නැති කරන්න. ඒ තර්කානුකූලයි. ප්‍රඥය ඇති කරන කෙනා තමයි පුළුවන් විසඳුමක් දෙන්න. ඉතින් ඒ නිසා මෙතන මේ ඔබත් මා භාවනාව තුලදී වෑයම් කරන්නේ කල්යාණ මිත්‍රවරුනි අප තුලම තිබෙන විසඳුමක් මතු කර ගන්නට කාගෙන්වත් විසඳුම් හොයන්න නෙමෙයි දැන් සමහර විට දැක ඇති සමහර විට අසා ඇති විවිධ ආගමික සම්ප්‍රදායන් තුළ භාවනාවන් තියෙනවා. මේ බුදුදහමේ විතරක් නෙමෙයි වාදී අස්වහගෙන ඉඳීම තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් කියන මේ හැම ආගමකම භාවනාව තියෙනවා. ඒ මොකන්ද ඒ ඒ ඇත්තන් කියන්න හදන්නේ ඇත්කහගෙන වාඩි වෙලා ඉන්නවා. ඒ ඇත්කහගෙන වාඩි වෙලා මොකක්ද කරන්නේ? ඒයි වැදගත් වෙන්නේ. ඇත්කහගෙන වාඩි වී සිටීම නෙමෙයි. ඒකට බලන්න අන්න ඒ ප්‍රශ්නේ ඇහුවහම ලැබෙන උත්තරේ මොකක්ද? ඇත්කහගෙන වාඩි වෙලා ඇත්කහගෙන අන්න තමන්ගේ ප්‍රශ්න විසඳා දෙන ලෙස කාගෙන් හරි ඉල්ලා සිටිනවා. අපි යාඥාව කියන්නේ ඒක. ඉතින් ඔය භාවනාව කියලා කිව්වට බොහෝමයක් සම්ප්‍රදායන් වල භාවනාව කියලා කරන්නේ ඒක තමයි. දැන් අපිට තියෙන ප්‍රශ්න ටික ආර්ථික ප්‍රශ්න, ජීවිතේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, කෞලික ප්‍රශ්න මේවා ලැයිස්තුවක් හදාගෙන දැක්වහගෙන මේ ලැබෙත්වේ කියන ප්‍රශ්න ටික විසඳා දෙන්න කියා ආගෙන් හරි ඉල්ලන. ඉතින් ඒකල එකට භාවනාවක් කියන කියනවා. ඒක වරදක් නැහැ. මොන වචනේ පාවිච්චි කරත් නමුත් මේ වෙනස් හඳුනා ගන්න. මේ භාවනාව තුළ කල්යාණ මිත්‍රනි ඔබත් මා කාමින්වත් ඉල්ලා සිටින්නේ නැහැ. අපේ ප්‍රශ්න විසඳා දෙන්න. අප කිසි කෙනෙක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වෙනුවට හිත පුහුණු කරනවා මනස පුහුණු කරනවා ප්‍රශ්න හදාගන්නේ නැතිව හිතන්න හදාගත්ත ප්‍රශ්න දිහා සැහැල්ලුවෙන් බලන්නට අන්න ප්‍රශ්න හදාගත්ත හිතම පුහුණු කරනවා ප්‍රශ්න විසඳා ගන්නට. ඒතර භාවනාව කියන්නේ ඒ බඳු මානසික පරිවර්තනයකට. එහෙම නැතුව මේ කාපිහාරයකට නෙමෙයි. කාපිහාරයකට නෙමෙයි පරිවර්තනයකට. හැබැයි පරිවර්තනයේට කාට හරි කියන්න පුළුවන් ප්‍රාතිහාර්යයක් කියලා. ඒක ප්‍රාතිහාර්යයක් තමයි. මොකද අපි හිතමු කවුරු හරි දොස් කියනකොට කුපිත වෙන හිතක් තියෙනවා. කලබල වෙන හිතක් තියෙනවා. ඉතින් ඒක ප්‍රාතිහාර්යයක් නෙමෙයි. මේ බලිනකොට තරහ එනවා කියන එක මොකද්ද තියෙන ප්‍රාතිහාර්යය. හැබැයි එහෙම වචනයක් එහා මෙහා වෙනකොට කුපිත වෙන මනසක් භාවනාව තුළින් පරිවර්තනය වෙනවා නම් කුපිත නොවන තත්වයකට නොපිතෙන තත්වයකට දැන් දැන්නට ඉස්තර වගේ තරහ යන්නේ ඉස්තර වගේ හත් වෙන්නේ නැහැ ඉස්තර වගේ අර අප දැම්මා වගේ කුකුරන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රාතිහාර්ය. ඒ මහා ප්‍රාතිහාර්ය. මක්නිසාද ඒ ප්‍රාතිහාර්ය කල්යාණ මිත්‍රයෝ මේ පරිවර්තනය කාටවත් කියලා කරගන්න බෑ. මොන විදිහේ බලයක් තියෙන කෙනෙකුට හරි කියලා පුළුවන් ද බලන්න තමන්ගේ තරහ අඩු කරලා දෙන්න කියන්නේ. ආකාරي මොන භෞතික බලයක්, දේව බලයක්, එහෙම නැත්නම් විශ්ව ශක්තිය ඔය මොකක් හරි කියන කෙනෙකුට ඒ බලවේගයකට ගිහින් කියන්න මගේ තරහ දුකලා දෙන්නේ. ඒ කවදාවත් වෙන්නේ නැහැ. ඒ මහා ප්‍රතිහාරය කිසිම දෙයක් තාම හදලා නැහැ තරහ අඩු වෙන්නේ. හැබැයි භාවනාවෙන් පිළිවෙල. ඒ ඒ ප්‍රතිහාරයේ ඔබත් මාත් අත්දැකීම. එක දවසක් හරි භාවනා කළොත් අන්න සමන්තම තේරෙනවා තමන්ගේ කෝපයේ අඩු වීම අනන්තම දැනෙන. ඒ මහා කාර්යය කෝපේ නිසා මහා විනාශයන් කරගත් ජීවිතයකට කෝපය කොහොමද පාලනය කරගන්නේ කියා විසඳුම් ඒ මේ අත හොයමින් නොවිඳින තැනට හිතිය කෙනෙකුට කුංචි භාවනාවකින් කෙටි කාලයකින් තේරෙන්න පටන් ගන්නවා තරහේ ලොකු වඳුරින්. ඉතින් එය ඒ නිසාය මහා ප්‍රතිහාරයක්. මේ මානසික පරිවර්තනය තමයි ලෝකයේ තියෙන ඉහළම ප්‍රතිහාරය. ඒ නිසා බුදුදහමේ කියනවා මේ අනුශාසනා පරිහාරය තමයි ලකෝම ප්‍රතිහාරය. මනසක් වෙනස් කරන්න පුළුවන් නම් ඒ තමයි ලොකුම ප්‍රාර්ථනාව. මෙතන නැති දෙයක් මවල පෙන්නන එක, උදින් යන එක, හිතේ තියෙන දේ කියන එක, ඒවල මේ ලොකු ප්‍රාර්ථනාවයි. මනස වෙනස් කරන්න පුළුවන් නම් මනසක් වෙනස් කරන්නට අවශ්‍ය උපදේශයක් දෙන්න පුළුවන් නම් සුදුසු උපදේශයක්, ගැළපෙන උපදේශයක්. ඒ තමයි ලොකුම ප්‍රාර්ථනාව. එතකොට අපි මේ උත්සාහ කරන්නේ අපේම හිත වෙනස් කරගන්න. මොකදද? ඉලමකටද? විනෝදාංශයක් විදිහටද? කාලය ගත කරන්න වෙන ක්‍රමයක් නැති නිසාද? නැහැ. ඒ කිසිවක් නිසා නෙමෙයි. භාවනාවේ විනෝදයක් තියෙන කැමැත්ත. භාවනාවේ ලොකු විනෝදයක් ලැබෙනවා. සමහර විට ඒබඳු විවේකයක් ඒක කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. භාවනාවෙන් ලැබෙන විනෝදය. හැබැයි ඒ ඒ විනෝදයට නෙමෙයි. භාවනා කරන්නේ අපිට ඕනේ අපේ හිත වෙනස් කරගන්න. අපිට අවශ්‍යයි අප හිතන විදිය වෙනස් කරගන්න. අන්න ඒ සඳහායි භාවනාව තියෙන්නේ. දැන් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි භාවනාවට දෙන්න සරල ඒ වගේම ප්‍රායෝගික අර්ථකථනයක්. තමයි තේරෙන අර්ථකථනයක්. ඇයි මම භාවනා කරන්නේ? එතකොට අර පොත්වල කියපු කාරණා නේ අපි කියවන කියවන පොත්වල තියෙනවා විවිධ ප්‍රතිඵල භාවනාවෙන් ලැබෙන. ඒක හොඳයි. ඒක සමහර විට ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඒ සටහා නෙවෙයි. Tamange ප්‍රශ්නය අඳුනගන්න. මා හිතන විදිහට මා මේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මගේ මනස නිසා මගේ ජීවිතය මහා සංකීර්ණ වෙනවා. මගේ මනස නිසා මා ඉන්නේ ලොකු අසහනයක. කොයි වෙලේ හරි අසහනයක් මා අත්දකින්නවද? ඒ මනස නිසායි. හිතන විදිහ නිසා, චින්තනයේ නිසා. වෙන කවුරුවත් නිසා නෙමෙයි. වෙන දෙවි කෙනෙක්, රත්නේ, අම්මා තාත්තා නිසා නෙමෙයි. මේක හරියම වැදගත්. මේ අපිට ඉතාම ඉක්මනින් අමතක වෙන දෙයක්. හසුතින් ඉන්නකොට, අන්නතින් ඉන්නකොට, hinaවෙලි ඉන්නකොට, විනෝදයෙන් සහ ප්‍රීතියෙන් ඉන්නකොට, කල්යාණ මිත්‍රවරුනි, එහි සියයක සියයක අයිතිය අපි ගන්නවා. මම සතුටින් ඉන්නවා. මට සතුටින් ඉන්න පුළුවන් හැබැයි පුංචි හරි අසතුටකින් ඉන්නකොට පුංචි හරි වේදනාවකින් කෙලෙනකොට අන්න ඒ පුංචි වේදනාවේ වගකීම අපි අතට ගන්නෙ නෑ. ඒ වගකීම අපි දෙනවා තව කාරණේකට. ළඟ ඉන්න කෙනෙක්ගේ අතට, අම්මගේ අතට, තාත්තගේ අතට, මහත්තයාගේ, භාර්යාවගේ දරුවෙක්ගේ අසල්වාසීකී කාමී හරි අතට දෙනවා මේ අසතුටට හේතුව අහවල් කෙනයි දෙන කෙනෙක් නැත්නම් නොදෙන කෙනෙකුට දෙනවා අර මේක දෙනවා කොහාට හරි දීලා අපි අතට හිතාගෙන ගාගෙන ඉන්නවා අන්න මගේ දුක කාතිහාරයෙන් වගේ නැති වේවි. හරියට ලොතරැයියක් ඇදෙන එක වගේ දැනෙනවා. ලොතරැයි පතක් අරගෙන ඒක අද්දවා ගන්න ක්‍රමයක් නැහැ. තියනවද ක්‍රමයක්? ඔය විකුණන කාර්ය කෑය ගහ විකුණන ලොතරැයි පතක් අරගෙන ඒක අද්දවා ගන්න ක්‍රමයක් තියෙනවා. දිනුම් අද්දවා ගන්න එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් හිතේ තියනා මේ මේකට පළවෙනි තැන ලැබේවා ලැබේවා කිසි අපි ලොතරැයි ගත්ත දවසේ ඉඳලා ඒ දිනුම් අදින කාලෙම ගන්න කෙනා හිතේ තියෙනවා. ආර්ථනා කරගෙන ඉතරයි වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේ තමයි බොහෝ විට අපේ චින්තනය වැඩ කරන්නේ. මේක විතර දේවා විතර දේවා විතර දේවා අත්න නැති වේවා කියනවා විතර. නැති කරගන්නේ නැහැ. නැති කරගන්න නම් ප්‍රශ්න ඇතිවෙන විදිහ, ප්‍රශ්න ඇති කරගන්න ආකාරය, ප්‍රශ්න හටගන්න විදිහ, ප්‍රශ්නවල සමුදය අපි දකින්නට ඕනේ. ඔබ දකින්නට ඕනේ ප්‍රශ්න ඇති කරගන්න වෙනවා. වෙන කෙනෙක් දැක්කට වඩා. ඒ හිතම දකින්නට ඒ හිතම ප්‍රශ්නේ හදාගන්න හිතම දකින්නට ඕනේ. මෙන්න මා ප්‍රශ්නයක් හදාගන්නවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නය හදාගන්නේ. බීජයක් හිතවලා ප්‍රශ්නේ නැති බීජයක් හිතවලා ඒ බීජේ වැවෙන්න ඕන ප්‍රශ්න කියන අස්තන්න ගන්න අවශ්‍ය වෙන හෝර දාලා එකතු කරලා පිටිවිලි එකතු කරලා සංස්කාර කියන්නේ ඒකනේ වයි එකතු කරලා එකතු කරලා අන්තිමට පිටේරුවේ දුක නැමැති බීජයක් නම් කපාගන්නේ මහා පරිමාණයෙන් දුක නැමැතියක් නැහැ. සංගාණි කපාගන්න. ඉතින් අත්යන් එනකල් බොහෝ විට මේ දුක වපුරපු ගොවියා හෝ දෙවිය දන්නේ නැහැ මේ මා හිතවල දිවාරය වතුර දාලා මේ පොර දාලා පරිස්සම් කරලා බලාගත්තේ දුක නැමැති බීජයයි කියන්නේ. ඒක දන්නේ නැහැ. ඒ බීජය දැන් පුංචි බීජයක් අරගෙන බලන්න ඒකේ කොනවත් ලියලා නැහැ. මේකෙන් මොන වගේ ඵලයක් ලැබෙයිද මොන වගේ අත්දැකීමක් ලැබෙයිද වසත්ද විසත්ද ඒ මොනවත් ඒ කුංචි බීජයක නිකන් නිකන්ම නිකන් බීජයක්. ඒ බීජයේ නිහිත එහි අත්හැන්න කෙබඳු දෙයකින් දකින්නට ලොකු නුවණක් ඕන. ඉතින් එහෙම නුවණක් නැති නිසා අපි හිතවන්නේම දුකේ බීජය. වපුරන්නේම දුකේ බීජය. ක්‍රෝධේ බීජය. ශෝකී බීජය. පසුතැවිල්ලේ බීජ වපුරන ගොවියන් සහ දෙවියන් තමයි සංසාරික සත්‍යයන් වන ඔබත් මමත්. එතන වපුරන්නේ කොහේද? අපේ හිත ඇතුලේ. එතන මනස තුළ අපි කරන ගොවිතැනක් තියෙනවා. වැතිරීමක් තියෙනවා. පිළින්නේ පිළිබැලුවා. මනසම දැනෙන්නේ නැහැ තමන් මොනවද මේ වපුරන්නේ කියලා. ඉතින් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මහා සැප අත්දැන්නක් ලැබෙයි කියා හිතාගෙන දුකෙහි ජීවිතයන් වපුරනවා. ඉතින් ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව විස්තර කරන්නේ ඉන්නේ දුක දන්නේ නැති තමයි අවිද්‍යාව. මේ වපුරන්නේ දුකක් කියන එක දන්නේ නැහැ. හිතන්නේ සැපක් කියලා. සැපක් කියලා හිතාගෙන තමයි ඔය ඕනෑම දෙයක් ගැන විශ්න්ද පටන් ගන්න. මනස ඕනෑම දෙයක් ගැන කල්පනා කරන්න පටන් ගන්න. ඒ කල්පනාව නැමැති ගොවිතැනේ අවසානයේ අන්න තමන්ට නෙලා ගන්න වෙනකොට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ළඟම එක කපා ගන්න වෙනවා. ඒක කපාගෙන බලනකොට මහා දුක්ඛන්දරා තමයි තමන්ට නෙලා ගන්න වෙලා තියෙන්නේ. තරම් වෙලාගෙන තියෙනවා. ඒකට කාටවත් දැන්නට වැඩක් නැහැ. කාටවත් දොස් කිව්වට වැඩක් නැහැ. කොහේවත් ඉන්න කෙනෙක් ඒකට වග කියන්න බැරිලා නැහැ. මේ දුකට වග කියන්න ඕනේ තමයි මේ කාරණේ ඔයිටත් වැඩි පැහැදිලිව විස්තර කරන ওই දේව දූත සූත්‍රයේදී ඉනෙකු මිය දිහාම සමහර විට අපායට යනවා. යම ලෝකෙට යනවා. ධ්‍යාන ඒ යම රජුලෝ ඒ දැනස්කාට කියනවා ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ මේ මේ අකුසල කරලා කියනවා. කියන්නේ මේ මේ දුකේ ජීවිතයන් වපුරලා කියනවා. ඉතින් ඒ නිසා දැන් මේ ඔබ වපුරපු අත්දැන්න නෙලා ගන්න වෙනවා. ඒකට දෙමව්පියන් වග කියන්නේ නැහැ. මේ අමරතු කියන කමිනේ. ඒකට දෙවි කෙනෙක් වග කියන්නේ නැහැ. වෙන කවුරුවත් වග කීක ඔබයි වග කියනවා. එතකොට බොහෝ දෙනෙක් කියනවා නෑ මම මෙහෙම කරේ නෑ මම මෙහෙම අපායන්න හිතාගෙන කිසිම දෙයක් කරේ නෑ. අපායයට හිතාගෙන කවුරුවත් මොනවත් කරන්නේ නැහැ. අපායට යන්න කවුද ටිකට් ගන්න. එහෙම කවුරුවත් කරන්නේ නැහැ. නමුත් අපි අපි වපුරන ගීත සමහර විට අපේම අපාය නිර්මාණය කරනවා. දැන් කවුද අපාය නිර්මාණය කරන්නේ? යමරක්ෂිනෝ නෙමෙයි, යම පල්ලන් නෙමෙයි. අපේම හිත. හිත තමයි අපාය නිර්මාණය කරන්නේ. මේ ලෝකයේ ඇතුළේ අපායක් තියෙනවා නම් බොහෝ දෙනා ගෙදර අපාය වගේ. සත්‍යාව කරන්න අපාය වගේ. තමන්ගේ ශරීරය අපාය වගේ. ලෙඩ දුක් වලින් පිළිලා ඉන්න දිනක මේකම අපායක් වගේ. දෙදරයි රක්කාව කරන තැනයි ශරීරය විතරක් නෙමෙයි කල්යාණ මිත්‍රයන් බොහෝ දෙනෙක්ගේ මනසක් අපාය වගේ. හරිම අඳුරුයි. හරිම දැන් මහා දඬුවමක් තියෙනවා වගේ. බලන්න ලොකු දඬුවමකට යටත් වෙච්ච කෙනෙක් නෑ ජීවිතාන්තයේ දක්වාම බරපතල වැඩ ඇතුළු දුරකට නියමිත කෙනෙක්. කොයි වගේ අතහ ඒ වගේ මහා දඬුවමකට ලක්වෙච්ච මූලවරවල් තමයි බොහෝ විදිහේ. ඒක කොහෙන්ද දඬුවම යා විදි? කොහොමද දඬුවම් දීලා තියෙන්නේ? තමන්ගේම බලන්න. තමන්ගේම චින්තනය. එතන අපේම චින්තනයෙන් තමයි අපි බැටකන්නේ. අපේම මනසින් තමයි අපි දඬුවම් ලබන්නේ. ඒ අනිත්‍යය කියන දඬුවම නෙමෙයි දඬුවම. අපේම මනසින් අභ්‍යන්තරයේ සිට අපිට ගන්නවා. අභ්‍යන්තරයේ සිට අපිට බනිනවා. අභ්‍යන්තරයේ සිට අපට පීඩා එතකොට මේ අපායවල අපි මේ ලෝකෙම අත්දකිනවා. ඉන්න තැන අපාය, වැඩ කරන තැන අපාය, ශරීරය අපාය, මනස අපාය. ඒක කොහේ ගිහිල්ලා බේරෙන්නේ? ගෙදර අපාය නම් වෙන කොහෙන් ගිහිල්ලා බේරෙන්නේ. අරස්ථාව කරන තැන අපාය නම් අඩුම ගානේ ගෙදර ඇවිල්ලා උදේ යනකල් දිවි ලෝකිකයව ඉන්න පුළුවන්. මනසන අපාය නම් කල්යාණ මිත්‍ර ලෝකේ කොහෙද යන්නේ? කොහෙ ගිහිල්ලා බේරෙන්නේ? කොහෙ ගියත් ඒ අපායක් වුණොත් නිරයක් වූ මනසත් එක්කයි විතරෙන්නේ සහයන්ද ඉතින් ඒ නිසා මේ කොහේවත් ගිහිල්ලා විකසා ගන්න පුළුවන් ප්‍රශ්නයකට නෙමෙයි ඔබත් මාත් මේ මුහුණ දීලා තියෙන්නේ සංසාරේ. කොහෙවත් යන්න එහෙම යන්න තැනක් නැහැ කියන එකයි බුදුදහම මුල සිට අගටම කියන්නේ. කොහෙවත් ගියා කියලා විකදෙන්නේ නැහැ ඒක. අවුවත් ළඟට ගියා කියලා විසඳලා දෙන්නේ නැහැ. හැබැයි විසඳුමකුත් තියෙනවා. විසඳුමක් නැති ප්‍රශ්නයකුත් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් විසඳලා දෙන්න කෙනෙකුත් නැත්නම් විසඳෙන කෙනෙකුත් නැත්නම් අපි හිතන්නේ විසඳුමක් නැති ප්‍රශ්න. සමහර කායික රෝග තියෙන්න පුළුවන්. ඒ රෝග වලට කිසිම රෝහලක නැහැ ප්‍රතිකාරයක්. ඒ මෙහෙය රෝගවලට සම්පූර්ණයෙන් සුව කරලා දෙන්න පුළුවන් වෛද්‍යවරුත් නැහැ. ඉතින් එතකොට ওই දෙකම නැත්නම් ඒ හොහලකුත් නැත්නම් වෛද්‍යවරුත් නැත්නම් මේ දෙහෙත් නැති දෙයක්. ඉතින් ඒ දෙදෙත් ඉන්න වෙනවා මැරෙනකල්. දැන් මේ කාන්තාරික රෝගය කල්යාණ මිත්‍රවරුනි ඔය වගේ තමයි. හැබැයි Tamanටම කලින් කරගන්න පුළුවන් රෝගී කෙනෙක් තමයි ඉස්තර වෙලා තමන්ටම සුව කරගත හැකි තමන්ටම දෙහෙත් දිය හැකි ආබාධයේ කිනුයි ඔබත් මාත් ආබාධිතව ඉන්නේ ඒ බව නොදැන අපි දුක් අපි ගිලනුන සිටිනවා තමන්මයි වෛද්‍යවරයා කියන කාරණය දන්නේ නැති නිසා දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන උන්වහන්සේ හදපු දෙයක් නැහැ. දැන් බුදුහාමුදුරෝ අම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් හැදුවේ නැහැ. අලුතෙන් නිෂ්පාදනය කරේ නැහැ. උන්වහන්සේ සත්‍යය හදපු කෙනෙක් නෙමෙයි. එහෙනම් මොකද්ද කළේ? මේ සත්‍යයට යන පාර වැහිලා කවුරුවත් කාලාන්තරයක් තිස්සේ නොගිය නිසා ඒ පාර දැන් බලවත් වෙලා. පාරයි පාර නොවන තැනයි හොයාගන්නද. මග සහ නොමග දැන් එක වගේ. මග නොමග වෙලා. ඉතින් ඒ ඕනම පාරකට වෙන්න පුළුවන්. අඩි පාරකට, මහපාරකට ඕනම දෙයකට වෙන්න පුළුවන්. මේ ශක්තියේ නැති පුරේට යන පාර ඒ පැරණි පාර ඊට කලින් බුදුරෝ ගිය පාර අබුද්ධෝත්පාද කාලවල කිසි කෙනෙක් ගමන් නොකර නිසා ඒ පාර වැහිලා යනවා කවුරුවත් වැළුවේ නැහැ නොයන නිසා පාර නොපෙනී යනවා අන්න ඒ පාර නැවත සොයා ගැනීමකුයි බුදුහාමුදුරුවෝ කළේ පාරක් කැපුවේ නැහැ. අර අලුත් පාරක් කැපුවේ නැහැ. අරන කාරණ ආපහු හොයාගෙන. දැන් මේ පාර කොහෙද තිබුනේ? කොහෙද තියෙන්නේ? කොහෙද ඉබ්බ පාරක්ද බුදුහාමුදුරුවෝ හොයාගන්නේ? මේ මහ පොළොවේ දැන් පාරවල් කිව්වහම පාරවල් හතරක් අපි දන්නවා. එකක් තමයි මහ පොළොවේ කියන පාරවල්. අනිත් එක ඒ වගේ තමයි යන්නේ මිනිස්සු යන්නේ බයිසිකල් වාහන ඔක්කොම යන්නේ. ඊළඟට ගියේ යන කාර්වල තියෙනවා. නැව් වෙන යන කාර්වල තියෙනවා. මූද පුරාම නැව් යන්නේ ඒ කාර්වල වල තමයි යන්නේ. ඊළඟට අහස් යාත්‍රා යන කාර්වල තියෙනවා. අහස ඉමක් පරක්ම පෙන්නාට මුළු අහස් පුරාම අහස් යාත්‍රා යන්නේ ඊට ගමන් මාර්ගයේ තමයි යන්නේ. හතරවෙනි පාර තමයි මේ භූ ගර්භේ මාර්ගවල තියෙනවා. කියන්නේ පොළොව යට දී කෙවල් වගේ හදලා පාරවල්. ඔය හතරෙන් කොහේවත් කියලා පාරක් නෙමෙයි බුදුහාමුදුරු හොයාගත්තේ. අහසේ තියෙන පාරක්වත්, අභ්‍යවකාශයේ තියෙන පාරක්වත්, මහ පොළොව මත තියෙන පාරක්වත්, දියේ තියෙන පාරක්වත්, පොළොවේ පොළොව ගර්භයේ තියෙන පාරක්වත් නෙමෙයි. කොහේද තියෙන්නේ? මනසේ තියෙන පාරක්. අන්න ඒකයි වැදගත්ම කාරණේ කල්යාණේ. අමතක කරන්න එපා විමුක්ති මාර්ගයේ තියෙන්නේ තමන්ගේ මනසේ බව. ඒතර උන්වහන්සේගේ මනසේ තිබුණු නම මෙපමණ කාලයක් මතු නොවු ඒ මාර්ගයේ උන්වහන්සේ මත කරගත්තා. එහෙම නැතුව දැන් අර උපමාව කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොහෙවත් තියෙන කාරක් තමයි මෙච්චර කාලයක් වල් වැඩිලා තිබිලා බුදුහාමුදුරුවෝ මතු කරගන්න තිබුණා නෑ කොහේවත් තිබුණු කාරක් නෙමෙයි ඒක මනසේ තිබුණු මනසයි වල්මත් වෙලා ඒ වල්මත් තිබුණු මනස නොමත ගිය මනස හරි මඟට ගත්තා. හරි මඟට. ඉතින් හරි මඟ තමයි ඒනේ ඔය මාර්ගය ගැන කියන හැමතැනම හරි කියන වචනේ පාවිච්චි කරන සම්මා. මේ ආර්ය මාර්ගය ගැන කියනකොට හැමතැනම කියන හරි මඟ. අපි දෘෂ්ටිය, සම්මා දෘෂ්ටිය, සම්මා සංකල්ප එහෙම කියන්නේ. ඒ කියන්නේ හරි මඟ. ඒකට වැරදි මාර්ගයක තමයි මනස ගියේ. ඒ වැරදි මාර්ගයේ තියෙන්නේ මනසමයි, හරි මාර්ගයේ තියෙන්නේ මනසමයි. කාගේ මනසේද? බුදුහාමුදුරන්ගේ මනසේ විතරක් නෙමෙයි හැම කෙනෙක්ගේම මනසේ ඔය ආර්ය මාර්ගයේ තියෙන. නැත්තම් කවදාවත් කල්යාණ මිත්‍රෝනේ අපිට විමුක්තියක් නැහැ. ඒ අපේ මනස තුල නැතිනම් ඔය දුක නැති කරන මාර්ගය අපිට කවදාවත් විමුක්තියක් නැහැ. ඒක වෙන කෙනෙක්ගේ ළඟ නම් තියෙන්නේ වෙන කොහේ හරි නම් තියෙන්නේ අන්න එහෙමනම් යාඥාව අර්ථ කරනවා. ඉල්ලා සිටින තේරුමක් තියෙන වැඩ. එහෙ තේරුමක් නැති අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වෙන්නේ දුක නැති කරන මඟ තමන්ගෙන හිතේ තියෙන එක. ඒක තමන්ගෙන හිතේ තියෙන දුක නැති කරන දෙහෙත තමන් ගන්න නැතුව ආවෙන් හරි ඉල්ලා ඉන්නට වැඩක් නැහැ. අන්න භාවනාව කියන්නේ තමා තුළ තිබෙන හරි මාර්ගය මතු කර ගැනීමයි. එය අප හැම දෙනෙක් තුළම තියෙන. හැම කෙනෙකු ළඟම තියෙන. අහවල් කෙනා ළඟ නැහැ කියන්න බෑ. බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැම මනුස්ස හිතක් ඇතුළෙම ඔය හරි මාර්ගයේ තියෙනවා. හැබැයි අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ඒක වැහිලා තියෙන්නේ. වල්මත් වෙලා තියෙන්නේ. නොමත ගිහිල්ලා තියෙන්නේ. අවශ්‍ය නම් හරි මඟ පෙන්වීමක් ලැබුවොත් අන්න තමන්ට ආදා ගන්නට පුළුවන් දුක නැති කරන මාවත හැම කෙනෙකුටම ඒ අයිතිවාසිකම තියෙනවා. කාගේවත් දුක නැති කිරීමේ අයිතිවාසිකම නැති කරලා නැහැ, නැති කරන්නත් බැහැ. කාටවත් ඒ වරක් ප්‍රසාදේ දීලා නැහැ. ඒ බලයේ, ඒ අධිකාර බලයේ දීලා නැහැ. මේ හැම මිනිස්සෙකුත්ම සතු වරක් ප්‍රසාදේ. මොකද්ද? තරහ නොගෙනීමේ වරක් ප්‍රසාදේ. ශෝක නොකර සිටීමේ වරක් ප්‍රසාදේ සුතුම් හෙලන්නේ නැතිව ජීවිතේට අකම්පිතව මුහුණ දීමේ වරක් ප්‍රසාදය එය මූලික මිනිස් අයිතිවාසිකම මිනිස් අයිතිවාසිකම් ගැන අප කතා කරනකොට මෙන්න මූලිකම මිනිස් අයිතිවාසිකම් මොනවද දුක් විඳින්න නැතුව ඉන්න අයිතියක් තියෙනවා හැම මනුස්සයෙක්. හැම මනුස්සයෙකුට මේ අයිතිය. සත්තුන්ට සමහර විට නැහැ. මොකද මේ හැකියාව කටයුතු කරන මනුස්සයාට තියෙනවා. දුක ඇති කරගන්නේ නැතුව ජීවත් වීමේ අයිතිය. ඒ අයිතිය කාටවත් නැති කරන්න බෑ. කියතන් බහලා ඕනියම් කරලා බැනලා තොවිල් කරලා මොනවා කරත් කල්යාණ මිත්‍රවරුනි දුක තියෙන්නේ Taman අතේ දුක්ඛ නිරෝධය තියෙන්නේ Taman අතේ කිසි කෙනෙකුට බලපෑමක් කරන්න බෑ ඇඟිලි ගහන්න බෑ ඔබ පරිපූර්ණ වශයෙන්ම ਸਰව සම්පූර්ණ වශයෙන්ම ස්වාධීනයි මේකාම වැදගත් කාරණයක් අප අමතක කරපු කාරණයක් මා ස්වාධීන මොකක්ද ස්වාධීනත්වය කියන්නේ? තරහ ගැනීමේ නිදහසයි. තරහ නොගැනීමේ නිදහසයි. දෙකම ඔබ සතුයි. ඔබ නිදහස් පුද්ගලෙක්. අමතක කරන්න එපා ඔබ නිදහස් කෙනෙක් බව. අපට බොහෝ ඉක්මනට අමතක වෙනවා. අමතක කර දමා තිබෙනවා. ඉතින් මේ අපි පිළිබඳ ඇත්ත අප පිළිබඳ ඇති සැටිය අමතක කර මහාදීන පුද්ගලයන්සේ වහල් පුද්ගලයන්සේ අප දුක් විඳිනවා. ඒ වහල් භාවයේ තුල ගන්කටව තිබෙන නිවන භාවයේ දකින්න. ඒ පරාදීනත්වයේ තුල නිදාගෙන සිටින නිදහස් දකින්න. අන්න ඒ නිදහස, ඒ විමුක්තිය අවදි කර ගැනීම තුලින් භවනාවෙන් කරන්නේ. වෙන කිසි දෙයක් තමයි කාතිහාරය. වහලෙකෝ වහල් කෙනෙකු බවට පත් වී පරාධිනායකු ස්වාධිනායකු බවට පත් වීම ඊට එහා කාතිහාරයක් තියෙනවද ඊට එහා කාතිහාරයක් අවශ්‍යද කල්‍යාණ මිත්‍රවරුනි කෝපය ඇති වෙන්නත් පුළුවන් ඒ ගැන පුදුම වෙන්න එපා තරහ එන්නේ ගැන පුදුම වෙන්න එපා. පුදුම වෙන්න තරහ එන්නේ නැත්නම් දුක් වෙන එක ගැන පුදුම වෙන්න එපා. පුදුම වෙන්න හිතේ කිසිම දෙයකට අම්පනයක් වෙන්නේ නැත්නම් එහෙනම් පුදුම වෙන්න. හැබැයි වැදගත්ම කාරණය කෝප වෙන විට හිතට කෝපයක් වෙන විට හිත කුපිත වෙන විට හිතේ තරහ ඇවිත් වෙන විට මොකද්ද වෙනස භාවනාන යෝගියාගේ සහ භාවනා නොකරන කෙනාගේ මොකද්ද වෙනසක් තියෙන්නේ දෙන්නටම තරහ එනවා භාවනා කළා කියලා ඒ භාවනා කරපු දවසේම සහ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ තරහ එනවා දුක එනවා මොකක්ද වෙනස? කෙනෙක් දුක විඳිනවා. කෙනෙකු කෝපය විඳිනවා. කෝපයෙන් ඇතිවන පීඩනය විඳිනවා. ශෝකයෙන් කෙනෙක් පීඩා විඳිනවා. අනිත් දෙනා හොයනවා ශෝක නොකර ඉන්න මාර්ගය. කොයි විදිහකට හිතුවොත් කොයි විදිහකට දැක්කොත් මේ ශෝකයෙන් මට නිදහස් වෙන්න පුළුවන්. මේ තරහෙන් මට ගැලවෙන්න පුළුවන්. අන්න ඒයි වෙනස. හැම කෝපයක් තුළම තියෙනවා කෝප නොවි සිටීමේ රහස. ඒ රහස් පදයක් මේ හැම කෝපයක් ඇතුළෙන හේතයක් පිටිකට හේතාංශයක් වගේ සටහන් කරලා තියෙනවා. ඒක කියවන්නට ඉගෙන ගන්න. චේතංග කියවන ඒ වගේ කියවන්න ඉගෙන ගන්න. කෝපය තුලින් කෝප නොවි සිටීමේ රහස ඉගෙන ගන්න. ඒ අධ්‍යාපනයේ කල්යාණ මිත්‍රෝනි වෙන කිසි දෙයකින් ගන්න බෑ. කෝපයෙන්ම තමයි මේ පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා හිතට තරහක් එනකොට බලන්න කොහොමද මේ තරහ ආවේ? කොයි විදිහට හිතපු නිසාද මොන විදිහට සිතිවිලි ගලපපු නිසාද මේ තරහ ආවේ? අන්න තරහ ඇති වුණා නම් කිසියම් ආකාරයකින් ඒ තරහ ඇති වුණු ආකාරය දකින්න යෝනිසෝ මනසිකාරය යමක් හටගත්තා නම් විද්‍යාම ආකාරයේහි ඒ හටගත් ආකාරයේ දකි. තරහ ආපු විදිය අඳුරගන්න. මොන විදිහට කල්පනා කරපු හින්දාද මේ තරහ ආවේ? අන්න එතකොට මේ හැම තරහක් තුළින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉගෙන ගන්න කියන්නේ විමුක්ති මාර්ගයේ සඳහා කිසියම් අධ්‍යාපනයක් ගන්න පුළුවන්. ඉතින් ඔය ඔය පොත කියවනවා නම් තරහා තුල ලියවි සිටින මේ ධර්ම වාක්‍ය කියවනවා. අන්න ඔබටත් මටත් ඇති වෙනවා කිසියම් අත්දහාවක් සහ ආත්ම විශ්වාසයක් කුමක් පිළිබඳවද වහා ගන්නේ නැතිව ඉන්න පුළුවන් කියන. කෝප නොවි ඉන්න පුළුවන් කියන විස්වාසය ඇතිවෙනවා. ඒක නිකන් ඇති වෙන විස්වාසයක් නෙමෙයි. මේ කෝපය හටගන්න විදිහ පියවරෙන් පියවර දැක්කොත් කොහොමද තරහ එන්නේ කියන එක පඩියෙන් පඩිය දැක්කොත් කන්න ඇති වෙනවා හැබැයි විශ්වාසයක් ගන්න නැතුව ඉන්න පුළුවන්. මොකක් නිසාද මේ විස්තරේ තරහ කියන්නේ මවිතින් වකුරා මවිතින් අත්තන වෙලා ගන්න ලබන ගොවිතැනක් වන නිසා ක්‍රෝධ වැඩි වීම වන නිසා මම්මයි ඉඳවන්නේ මම්මයි වෙනවා ඉතින් මට පුළුවන් මේ ක්‍රෝධයේ බීජ වපුරන්න නැතුව මට පුළුවන් අන්න ඒ සද්ධාව සහ විශ්වාසය. ඒ නිසායි කල්යාණ මිත්‍රවරුනි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. මේක සත්‍යයක් කියා කියන්නේ. ඒක ඇත්ත. හැබැයි යථාර්ථයක් බව තේරෙනවා. ඒක තේරෙන්නේ නිවන් දැකලා නෙමෙයි. තුන්වෙනි ආර්ය සත්‍යයේ තව මොනවත් කරලා නැහැ. මාර්ගයේ තාම යන්න පටන් ගන්නවා. මාර්ගයේ තියෙන හතරදෙනේ. ඒතර තුන්වෙනි තුන්වෙනි පියවරේදී තේරෙනවා සමන්ට දුක් නැති කිරීම, දුක්ඛ නිරෝධය, දුක්ඛ නැතර කිරීම, දුක් විඳීම අහවර කිරීම කළ හැකි දෙයක්. ඒ සත්‍යයක්. තරහ නිරෝධ කරන්න පුළුවන්. වැළපීම නිරෝධ කරන්න පුළුවන්. අනගාට වීම, දුම්නස් වීම, පසුතැවිලි වීම, බය වීම නිරුද්ධ කරන්න පුළුවන්. තව තේරෙනවා. කොහොමද තේරෙන්නේ? දෙහිණයක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂය. කොහොමද ඒ ප්‍රත්‍යක්ෂය ඇති වෙන්නේ? ඇති වෙන්නේ තමන් විසින් දුක ඇති කරවනු ලබන බව පියවරෙන් පියවර තමන් විසින්ම දක්ිනු ලැබීමේ වෙන ක්‍රමයකින් නෙමෙයි. මේ තමයි ඉතාම වැදගත් කාරණේ. හිතටම කල්යාණික හිතටම තේරෙන්න ඕනේ. හිතමයි හිතට සුත් වෙන්නේ. ඒ කවුරුවත් කිව්වට වැඩක් නැහැ. මනසටම ඒ කාරණය දැනෙන්නට ඕනේ. මනස දුක් විඳින්නේ මනසනේ සාම බව. මේ සිත්යන් අවස්ථාවක හේතු සාධක සහිතව මනස දැක්කොත් මෙන්න දුක හදා ගන්න පාර මේ පාරේ කියොත් මුණ ගැහෙන්නේ දුකේ නගරයයි අසන්තෝෂී දනගුවයි අසහනේ කුරයයි කිසියම් මොහොතක මනස දැක්කොත් ඇති වෙනවා ආපහු හැරීමේ කල්පනාව දැන් මේ පාර දිගට ගියොත් නවතින්න වෙන්නේ කොහේද කියන එක තේරෙනවා මනසටම එය ප්‍රත්‍යක්ෂ වුණොත් මනස ආපහු හැරෙන්න පටන් ගන්නවා. මනසම ආපහු හැරෙනවා. එතන මනස ආපහු හැරෙනවා කියන එක කල්යාණ මිත්‍රරුනි මේ එකපාරට ආපහු හැරීමක් නෙවෙයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් හැරෙන්නේ. දැන් සමහර විට දැක ඇති ඔය ප්‍රධාන නගර විශේෂයෙන් කොළඹ වගේ නගරවල සමහර විට එක පැත්තකට වාහන යනවා පාර දෙකකට දෙලා එතකොට දැන් තමත් අනිත් පැත්තට යන්න ඕන යන පැත්ත වෙන්නේ අනිත් පැත්ත නම් ඒ දැනගත්ත තැනම ආපහු හරවන්න බැරිද නැහැ එහෙම හරවන්න තමයි එතකොට ඔබට යන්න වෙනවා ඔබට යන්න ඕනේ නැති පැත්තට තව ටිකක් දුර. සමහරට හැදක්මත් දෙකක් යන්න වෙනවා. ඒ හැරෙන තැනට එනකම්. හැබැයි දැන් ඒ ඔබ ගිය පැත්තටම ගියාට යන්න හිත දෙන්නේ නැතිනම් ඔබ දැන් හැරුණු කෙනෙක් ආ ඒ පැත්තට ගියාට හැරුණු කෙනෙක් ආපහු හැරුණු කෙනෙක් මනසත් ඒ වගේ කිසියම් අවස්ථාවක මේ කාරණය සමසුද්දෙන් දැක්කොත් මනසමයි දුක නැති කරගන්න මනසමයි සාහායති කරගන්නේ. මනසමයි මනසටයි ඇඟටයි දෙකටම දුක දෙන්නේ. යා අන්න මනස ආපෝ හැරෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒකට වචනයක් කියනවා පටිච්චෝපගාමී. දුක්ඛ නිරෝධගාමී පටිපදා. දුක හදාගත්ත පැත්තට ගිය මනස දැන් දුක නැති කරන පැත්තට යන්න බලන්න. මේ කායවල දෙකම තියෙන්නේ මනස තුලමයි වෙන කොහේවත් නෙමෙයි. හැම මනසක් තුලම මේ විමාර්ගයන තියෙනවා. මේ ත්‍රිත්ව මාර්ගයන් තියෙනවා. සංස්කාරික මාරයි නිරෝධගාමී පරිපදායි. මේ බව දකින්න අන්න භාවනාව ඕනේ. මනස දකින්න අවශ්‍යයි. මනසේ තියෙන දෙයක් දකින්න මනස දිහා බලන්න ඕනේ. නිකාන් ඔය මොකක් හරි මන්ත්‍රයක් කියකිය සිටීම නෙමෙයි භාවනාව කියන්නේ. සිතිවිලි සිතිවිලි සිතිවිලි වලින් මේ පාර විය නැහැ. අඩියෙන් අඩිය පාර හදාගන්න හැටි දකින්න. ක්‍රෝධී මාවත කන නැති දකින්න. ශෝකී මාවත කන නැති දකින්න. සිතිවිල්ලෙන් සිතිවිල්ල හතරයි. සිතිවිල්ලෙන් සිතිවිල්ල එකතු කරගන්න. දකින්න. මුල සිට අගට දකින්න. ඉඩක් ඉතිරි කරන්නේ නැතුව දකින්න. අන්න භාවනා යෝග්‍යය කියන්නේ දුක්ඛ සමුදය දකින්න කියලා. අරහාවේ සමුදය දකින්න. එය හටගන්න ආකාරය දකින්න. පරිපූර්ණවත්වයෙන්ම දකින්න. ඒ දැකීම තුල මනස වෙනස් වෙන්න පටන් ගන්නවා. මනසටම ඇති වෙනවා කලකිරීමක්. මනස පිළිබඳව. ඒ කලකිරීමත් එක්කම මනස ආපව හැදෙනවා. එයයි කාර්යහාරය. මනසක් ආපව හරවන්න පුළුවන්. ගඟක් ආපව හරවන්න චින්තනයක් ආපහු හරවන්න පුළුවන්. සංසාරයේට නැවත පිටක් තියන්න පුළුවන්. දුක් විඳින කෙනෙකු දුක් නොවිඳින කෙනෙකු බවට පත් කරන්න පුළුවන්. ඒ සඳහා කල්යාණ මිත්‍රෝනි දකින්න මනසේ ක්‍රියාකාරීත්වය බලන්න මනස දුක පිටින ඇති මනස විසින්ම පිටිනු ලබන දුක් අන්දරාව වෙලේම බලන්න මනස දිහා ඇති වෙන හැම සිතිවිල්ලක්ම දකින්න ඒ හැම සිතිවිල්ලකම තියෙන දුක ඇති කර ඇති බීජයක් හඳුනාගන්න ඒ ඕනෑම සිතිවිල්ලක කියනවා දුකක් දෙන්න පුළුවන් හැකියාව ඒ හඳුනාගන්න හඳුනන්නේ ඒ සිතිවිලි රෝපණය කරන්න යන්න එපා ඒ සිතිවිලි වගා කරගන්න යන්න එපා. අතහරි. යන්න හරි. ඔබ සිතිවිලි අල්ලාගත්තේ නැත්නම් ඔය හැම සිතිවිල්ලක්ම පැමිණියාසේ ඉක්ම යනවා. හැමදේම